ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නස්ත්‍රී ලබාගත්තේ විසක් පොහොය දවසේදී පස්චිම භවයෙහි ලුම්බිනි ශාල වනෝද්‍යානයේදී උත්පත්ති මංගල්‍ය සිද්ධ වූයේ වෙසක් පොහෝ දවසකදී උපතින් 35 වෙනි වසරේදී බුද්ධ ගයා සුද්ධ භූමියේ විජයාශ්‍රේ බෝධීන් වහන්සේට පිටදී සපරිවාර මාර පරාජයකට ලෝතුරා බුද්ධ රාජ්‍යයට පැමිණ වදාළේ වෙසක් පොහොය දවසේදී සුද්ධෝදන මහරජුරුවන් ප්‍රධානී ඥාති සංග්‍රහය පිණිස කපිලවස්තු පුරනුවරට වැඩම කරවා ගගන තලයෙහි යමා මහ පෙළහර පාමින් කෝටි ලක්ෂයක් දෙවිබමුන් රහත් ඵලයෙහි අසංකේයයක් පිළිස යත මාර්ග ඵලයේ දිහිතුවමින් පොළොව කම්පාවනසේ විසිතුරු ධර්ම දේශනා පවත්වා වදාළේ විසක් පොය දවසේදී මණියක් එක නාගරාජාණන්ගේ ආරාධනාවෙන් ප්‍රදින්න ප්‍රතිසම්විදා ප්‍රාප්ත මහරහතන් වහන්සේලා 500 නමක් සමග කැලණිපුර නුවරට වැඩම කරවා ශ්‍රී ලංකාද්වීප ධරණී තලයේහි අති ශ්‍රේෂ්ඨ වූ පූජනීය ස්ථාන රාශියක සමවත් සුවඳ වදාළේ විසක් පොය දවසකදී සීල බුදු කෙසේ නිමවා කුසිනාරානුවර උපවත්තන සාල වනෝද්‍යානයේදී අනුපාදිශේෂ පරිංගුවාන ධාතීන් පිරිනිවන් පාවදාලේ විසක් පොල් දවසකදී ශ්‍රී ලංකාව මනුෂ්‍ය වාසයක් බාට පමුණුවමින් විජේ කුමාරයාණන් පිරිස ශ්‍රී ලංකාවට සැපත් වූයේ විසක් පොල් දවසකදී ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය පිහිටු වීමේ ප්‍රධාන දායකත්වයේ දරු දේවානම්පි තිස්ස මහරජතුමාණන් ඔටුනු පැලඳගෙන රාජ්‍යශ්‍රීයටපත් වූයේ විසක් පොය දවසකදී ද්‍රෝණියක් පමණ සරුවක්ඥ ධාතුන් වහන්සේලා බුදුරැස් විහිදුවමින් වැඩ ඉන්නා වූ රුවන්මැලි මහා චෛත්‍ය රාජන් වහන්සේගේ මුල්ගල් තැබීමේ මහෝත්සවයේ 96 කෝටියක් මහා රහතන් වහන්සේ පිරිත් දෙසද්දී සිදු වූයේ වෙසක් පොය දවසකදී මේ විදිහේ අසිරිමත් කාරණා රාශියකින් පූජනීයත්වයට පත් වූ මේ වෙසක් පොය දවසේදී අපේ සරුවඥන් වහන්සේගේ ගුණස්කන්ධයෙන් බිඳක් සාකච්ඡා කිරීමට ගැනීම ඉතාම වැදගත් ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාවක් වේදවා අද මේ සම්බෝධි විහාරස්ථානයේ දහස් ගණනාවක් සුදෝසුදු වතින් සරසලා සිල්පේ වේගන බුද්ධාලම්මන ප්‍රීතිය යුතුව සීල භාවනා වැඩසටහන යෙදෙමින් මේ සම්මා සම්බුද්ධෝ ගුණයට සවන් දෙමින් තවත් වරක් එක්ක సంతානෙහි බෝධිපාක්ෂික ධර්මයන් ගොඩනගාගෙන අවස්ථාවක් සලසාගත් අපියා හිතේ සත්සම්පත් බවක් ඇති කරගෙන මේ සවන් දෙන දහම් පදයක් ගානේ අපේ චිත්තසංතාන තුල සතර සතිපට්ඨානාදී බෝධිපාක්ෂික ධර්මයන් වැඩි දියුණු වී අපටත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කළ ධ්‍යාන විදර්ශනා මාර්ගඵලානුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියන අදිෂ්ඨානයෙන් මේ දේශනාවට සාවධානව සවන් දෙමු. මාත්‍රුකාකල සූත්‍ර පාඨය අභධර්ම පිටකයේහි කුජල පඤ්ඤාත්තේ ප්‍රකරණයේ කියන ඒකක නිපාත කොටසට ඇති සූත්‍ර පාඨයක්. සම්මා සම්බුද්ධෝති සම්මා සම්බුද්ධෝ යනු තත්කතමෝ සම්මා සම්බුද්ධෝ මෙහිලා සම්මා සම්බුද්ධෝ යනු කවරේද? ඉදේ කච්චෝ පුද්ගලෝ මේ යතම් පුද්ගල කෙනේ පුබ්බේ අනනුස්සතේ සුධම්මේසු ඒ ජීවිතයේ පෙර නොඇසූ විරු ආර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව සාමං සත්‍යානි අபிසම්බුද්ධති තමාගේම ස්වයම්බුඥාණයෙන් සුවකීය ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධ කළසේද්ද තත්තට සබ්බඤ්ඤතම් පත්තෝ ඒ ආબોධය හිලා සරුවක්ම තාඥාණයට පැමිණිසේද්ද බලයේ සුච වශී භාවං කාය බල ඥාන බල 10ක වශීතා බවට පැමිණිසේත් නම් අයං උච්චති පුද්ගලෝ සම්මා සම්බුද්ධෝ මේ කියන ලබන පුද්ගලයා සම්මා සම්බුද්ධ නම් වෙනවා කියන එකයි සූත්‍ර පාඨයේහි දෙති අදහස. මේ සම්මා සම්බුද්ධ කියන වචනයේහි පද සිද්ධිය බොහොම සලකා බලන්න වටිනවා. සම්මා සාමංච සබ්බ ධම්මානං බුද්ධත්තාපන සම්මා සම්බුද්ධෝ මේ අටකතා පාඩයක් සම්මා මනසෙත් සාමංච සමා විසින්ම සබ්බ ධම්මානං සංකත සංකත ලෞකික ලෝකෝත්තර ਸਰව ධර්මයන් බුද්ධත්තාපන අවබෝධ කළ බැවින් වනාහි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධ නම් වෙනවා. මෙතන බුද්ධ බෝධනේ කියන ධාතුවෙන් බුද්ධ කියන වචනේ හැදෙනවා. ඒ බුද්ධ කියන වචනය සං කියන උපසර්ගෙන් විශේෂත්වයට පත් වෙනවා. සං බුද්ධ සමාම ආબોධ කරගන්නවා. ඒ සම්මා කියන මේ නිපාත පදයෙන් තවත් විශේෂත්වයට පැමිණෙනවා. සම්මා කියන්නේ එතන ਸਰව ප්‍රකාරී ਸਰව අප්‍රකාරයෙන් තමා විසින්ම ਸਰව ධර්මයන් ਸਰවාකාරයෙන් ආબોධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධෝ කියන මේ වචනේ හැඳින්වෙනවා. තවත් මේක විශේෂණ පද තුනකින් මෙහිට දැක්වෙනවා. රුබ්බේ අනනුසිතේ සුධම්මේසු සාමං සත්‍යානි අபிසම්බුද්ධ්‍යති. කලින් නොයසූ විරු ਸਰව ධර්මයන් පිළිබඳව සත්‍යතාවන් සතර ආකාරයකින් උන්වහන්සේ ආબોධ කරගන්නවා. ඒ තවත් විශේෂවත් කරනවා ත්‍ත්වක සම්බන්්‍යතම්පත්තු පාපුණාති. ඒ ආબોධයේහි ඉතිරවත් නැතුව සියල්ලෙන් සියල්ල දැනගන්නා වූ සරුවක්ඥතා ඥානයට පැමිණෙනවා. තවත් හේක විශේෂ කරනවා බලයේ සිට වසී භාවං. ඥාන බල 10ක වසී භාවයටපත් වෙනවා. මේ කියන ලක්ෂණ තුලින් යුක්ත වූ ආબોධඥානෙ ඇති අසදෘස වූ අසම වූ අසම සම වූ අප්‍රති වූ අප්‍රතිභාග අප්‍රති පුද්ගල කියන ගුණ ඇති ශාන්ත නායකයන් වහන්සේටයි සම්මා සම්බුද්ධෝ කියන මේ වචනේ හඳුන්වන්නේ ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විසින් මේ බුද්ධ කියන වචනේ තවත් දුරට බොහෝම ලස්සනට විග්‍රහ කරනවා. බුද්ධෝ තේ කේනතේන බුද්ධෝ බුද්ධෝ කියන්නේ කවර අර්ථයකින්ද? බුද්ධිතා සච්ඡානීති බුද්ධෝ බෝධේතා භජායාති බුද්ධෝ චතුරාර්ය සත්‍ය ධර්මයන් සමන් වහන්සේ ආબોධ කළ නිසා බුද්ධ නම් වෙනවා බෝධේතා භජායාති ආර්ය සත්‍ය ආબોධ කරගන්න සුදුසු ජනතාවට ආબોධ කරලා වදාළ බැවින් බුද්ධ නම් වෙනවා. සබ්බන් යුතාය බුද්ධෝ සියල්ලම දන්නා බැවින් බුද්ධ නම් වෙනවා. සබ්බ දස්සාවිකාය බුද්ධෝ සියල්ලම ප්‍රඥා ඇසින් දක්නා බැවින් බුද්ධ නම් වෙනවා. අනඤ්‍ය නේයකාය බුද්ධෝ අන්කනිකුන් විසින් නෙවෙයි තමන්ව ආબોධ කරගත් බැවින් බුද්ධ නම් වෙනවා. විෂමිකාය බුද්ධෝ පිටෙන නෙළුම් මලක්සේ තමන්ව ප්‍රබුද්ධ වූ බැවින් බුද්ධ නම් වෙනවා. හේනාසව සංඛාතේන බුද්ධෝ ආශ්‍රවයන් ශේකලාර්ථයෙන් බුද්ධ නම් වෙනවා. නිරුපලේත සංඛාතේන බුද්ධෝ කෙලස් පැවරීමක් නැති බැවින්ද බුද්ධ නම් වෙනවා. ඒකාන්ත වීතරාගෝති බුද්ධෝ ඒකාන්තෙන් වීතරාගී බාත පැමිණ බැවින් බුද්ධණං වෙනවා ඒකාන්ත වීත දෝෂෝති බුද්ධෝ ඒකාන්තෙන් වීත දෝෂී බැවින් බුද්ධණං වෙනවා ඒකාන්ත වීත මෝහෝති බුද්ධෝ ඒකාන්තෙන් වීත මෝහේ බාත පැමිණ බැවින් බුද්ධණං වෙනවා ඒකාන්ත නිච්චලේසෝති බුද්ධෝ ඒ කාන්තෙන් නිකලස් දැමීම බුද්ධ නම් වේදවා. ඒ කායන මග්ගං ගතෝති බුද්ධෝ ඒ කායන මාර්ගේ ගමන් ගත් බැවින් බුද්ධ නම් වෙනවා. ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අභි සම්බුද්ධෝති බුද්ධෝ අන් කෙනෙකුගේ සහායක් නොමැතිව තමන් වහන්සේ විසින්ම සරුවක්ඥතා ඥානයට පැමිණෙමින් ਸਰව ධර්මයන් ආબોධ කළ බැවින් බුද්ධ නම් වේදවා. අබුද්ධි යේතත්තාති බුද්ධෝ අවිද්‍යාන්ධකාරයේ නැසූ බැවින් බුද්ධ නම් වේදවා. බුද්ධි ප්‍රතිලාභාති බුද්ධෝ ප්‍රඥා ආලෝකේ ප්‍රතිලාභ කළ බැවින් බුද්ධ නම් වේදවා. බුද්ධෝති නේතන් නාමම් මාතරා කතං බුද්ධෝ යන මේ සුද්ධ නාමයේ මහා මායා මෑණියන් ලැබූ නමක් නොවේයි. මේ පිටරා කතං සුද්ධෝදන මහා රජුරුවන් පියාණන් වහන්සේ ලැබූ නමක් නොවේයි. නෑ බහතරා කතං ආනන්ද නන්ද ආදී සහෝදර කෙනෙක් ලැබූ නමක් නෙවෙයි. නෑ බගිනියා කතං රූපනන්දා ආදී ජනපද කල්යාණී ආදී සහෝදරියන් ලැබූ නමක් නොවේ. න මිත්තාමච්චේහි කතං හිත මිතුරන් සබූ නමක් නොවේ න ඥාතිසාලෝ හිතේ කතං මව්පස පියපස ඥාතීන් තබූ නමක් නොවේ න සමන බ්‍රාහ්මණේහි කතං ලොවේහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් තබූ නමක් නොවේ න දේවතාහි කතං දෙවියන් බ්‍රහ්මයන් තබූ නමක් නොවේ එසේනම් කාගෙන්ද මේ නම ලැබුණේ විමුක්ඛන්තකමේ තම් බුද්ධානම් භගවන්තානම් බෝධ්‍යා මූලේ සහ සම්බන්්‍යත ඥානස ප්‍රතිලාභා සච්චිකා පඤ්ඤත්තේ අදිදම් බුද්ධෝති විමුක්ඛන්තකමේ තම් ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස නැගිනිර දෙක් බලාගෙන අපරාජිත වජ්‍රාසන ආරූඪව වැඩ ඉඳගෙන සපරිවාර මාර පරාජය කරමින් සෝතාපට්ටි මග්ගඵල, සකදාගාමි මග්ගඵල, අනාගාමි මග්ගඵල, අරහත් මග්ගඵල කියන මේ අවස්ථාවන්ටපත් වීමේදී අරිහත් මාර්ගඥාන ප්‍රතිලාභයට කියනවා විමෝක්ෂාන්ත කියලා. ඒ අරිහත් මාර්ග සංඛ්‍යාතේ විමෝක්ෂාන්තයේදී දස බල ඥාන චතු විසරද ඥාන චතු පටිසම්මිදා ඥාන ෂට් අසාධානක් ඥානාදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවත්මතා ඥාන ප්‍රතිලාභයෙන් යතිදං සච්චිකා පඤ්ඤත්ති මේ බුද්ධෝ කියන වචනය ඒකාන්තයෙන් සිද්ධ වුණා කියන එක මේ අර්ථ විවරණයෙන් පැහැදිලි වෙනවා. මේ කියන සම්මා සම්බුද්ධෝ ගුණය බුද්ධෝ කියන මේ පදයෙන් මෙහිදී හඳුන්වලා තියෙනවා. සම්මා සම්බුද්ධෝ කියන වචනයෙන් සමන් වහන්සේ ආબોධ කරගත් බවත් බුද්ධෝ කියන වචනයෙන් සමන් ආબોධ කරගන්නා ලද සත්‍ය ධර්මය ලොවට ආબોධ කරවා වදාළ බවක් මෙහි හැඳින්වෙනවා. සම්මා සම්බුද්ධෝ ගුණය පළමුවෙන්ම හඳුන්වා වදාළේ පංච වර්ගීය ස්වාමින් වහන්සේලාටයි. ඒකත් ප්‍රථමයෙන් එදවස්සේදීම අතරමඟ සම්මුඛ වූ උපකාජීවකතුමා වෙතත් යටි වචනයකින් ප්‍රකාශ කළා තියෙනවා. සබ්බා විභූ සම්ම විදුහමස්මි සම්මේසු ධම්මේසු අනුපලික්ඛෝ සම්බං ජහෝ සංහක්ඛයේ විමුක්ඛෝ සයං අභිඤ්ඤාය කමුද්දිසෙයං මම සියල්ලම අභිභවාගෙන ආબોධ කළා. සියලුම ආශාවන් තෘෂ්ණාවන් මා ප්‍රහාණය කළා. මට කිසිම ශාස්ත්‍රු කෙනෙක් හෝ සාමාන්‍ය කෙනෙක්වත් නැති බැවින් මමම සියල්ල ආબોධ කරගත්තා කියන අදහස උපක ආජීවකතුමා ඉදිරියේ ප්‍රකාශ කළ කීදී මා දිසාවේ දින හොන්ති මේ පත්තා ආසවක්ඛයා යතමේ පාපකා ධම්මා තස්මාහං උපකාජිනෝ යම් කිසි කෙනෙක් ආශ්‍රවක්ෂය කර ඥානයට පැමිණිසේක් නම් ඒ ඇත්තෝ මා හා සමාන වෙනවා මම සීල පාප ධර්මයන් ජයගත් බැවින් මම දින නම් වෙනවා කියලා උපකාජීවකතුමාට මුලින් හඳුන්වලා දුන්නා එතුමා කිව්වා එහෙනම් ඔබ වහන්සේ අනන්ත ජන කියලා භාගතුන් වහන්සේට ඒක ප්‍රතිඥා කළා. ඔව් තම අනන්ත දින වෙනවා කියලා. ඒ දවසේ සංඝාවේ පංචවර්ගීය ස්වාමින් වහන්සේලා සම්මුඛ වීමට ඉසිපතනාරාමයට වඩින වෙලාවේ දුර දීම පංචවර්ගීය ස්වාමින් වහන්සේලාට දකින් ලැබුණ වඩින විලාසය. ඒ අය හිතාගෙන හිටියේ දුෂ්කර ක්‍රියාවත් කර දාලා පින්ඳ පාතාහාරය පිළිගනිමින් ශරීරයේ කුෂ්ඨිමත් කරගෙන දැන් අපි වෙත එනවා. උසස් වංශවත් කෙනෙක් නිසා අපි ආසනේ දෙමු. වන්දනා නොකරමු. පාහේ ගියමක් නොකරමු. වත් පිළිවෙත් නොකරමු. කොහොම කතිකාවතක් තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ වඩින්නේ තුන් ලෝකේතම විහිදුවන අසීමිත මෛත්‍රී චිත්ත තරංග ධාරාව මේ පස්දනා වහන්සේ යොමු කරගෙනයි. ඒ සරුවඥන් වහන්සේගේ මෛත්‍රී බලය නිසා මේ පස්දනා වහන්සේට කතිකාවත අමතක වුණා. කෙනෙක් ඉදිරියට ගිහින් වැඳ නමස්කාර කළා. අතේ තිබුණු දෙපට සූරයි පාත්‍රයයි පිළිගත්තා. තා කෙනෙක් පාදෝනා පැන්නෙලවා කිව්වා. තා කෙනෙක් ආසනේ පැනෙව්වා. තව කෙනෙක් ශ්‍රී පතෝ දොහෝනේ කියලා ඔක්කොම කළා. හැබැයි මේ ඇත්තෝ තාම හිතාගත්තේ නෑ ශාන්තිනායකයන් වහන්සේ සරුවක් නිපේන බව. උන්වහන්සේගේ බුද්ධත්වය ගැන නොදන්නා බැවින් ආවසෝ ආවසෝ කියන වචنين ආමන්ත්‍රණය කළා. ඒ වෙලාවේ සරුවක්යන් වහන්සේ වදාලා මහණෙනි තථාගතයන් වහන්සේට ආවසෝ ආමන්ත්‍රණය නොකළ යුතුය. තථාගතයන් වහන්සේ සත්‍ය ආબોධ කළා. දසවන් නමාගෙන දහම් අසන්ද මේ ධර්මයේ ඇසුවොත් ඒ ධර්මයට අනුව මඟඵල නිවන් සුව සාක්ෂාත් වෙනවා තුන් වාරයක් කියන්නේ යෙදුණා තුන් වාරයක් කිව්වත් පිළිගත්තේ නැහැ හතරවෙනි වාරයේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබ ඇසුනේ අවුරුදු 6ක් තරම් ආසන්න කාලයක් මම ගත කළා ඒ කාලේ මම කිව්වද මම ලෝතුරා බුදු වුණා මම සත්‍ය අවබෝධ කළා මම සරුවක්න සාඥානිය ප්‍රතිලාභ කරා කියලා මම කිව්වද කිව්වේ නෑ නේද ඒ කිව්වේ නැත්තේ එදා මම අවබෝධ කරගත්තේ නැති නිසා අද මම මේ ප්‍රකාශ කරන්නේ මම සත්‍ය අවබෝධ කරගත්තා ඒ සත්‍ය ධර්මයට සවන් දුන්නොත් සත්‍ය අවබෝධ වෙනවා එනිසා මහණෙනි දසවන් නමා සවන් දෙන්න කියලා දැඩි ආවාදයක් දුන්න වෙලාවේ සියල්ලෝම පිළිගත්තා. ඒ වෙලාවේදී සරුවක්ඥන් වහන්සේ ඇසලහඳ උදා වෙද්දී ඉර බහගෙන යන සුබ මොහොතේදී දසදහසක් ලෝක ධාතුවල බුදුමාකාර රාත්‍යාර්ය පැනනඟෙද්දී දේ මේ වික්කවේ අන්තා පබ්බජි කියන නැසෙවිතබ්බා කියලා ලෝ පහළවේ වදාළ සීල සරුවක්යන් වහන්සේලාගේ ප්‍රථම ධර්ම දේශනය ආරම්භ කරනකොට දසදහසක් ලෝක ධාතු එක පැහැර කම්පා වෙන්න ගත්තා. සඳහිරු ආලෝකය අභිභවාගෙන පුදුම ආලෝකයක් ඇතිදෙන්න පහටන් පටන් ගත්තා. දසදහසක් වල කෙලවර දක්වාම සරුවක්යන් වහන්සේගේ මధుර මනෝහර කටහඬ පැතිරෙන්න ගත්තා. මේ ආචාර්ය සිදුවෙන අවස්ථාවේ තමයි පංච වර්ගයේ ස්වාමින් වහන්සේලා සමාධිගතව ධර්ම ශ්‍රවණය කළේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ සෝවාන් ඵලයටපත් වී වදාළේ. අසංඛේයයක් දෙවිපමුණු සෝවාන් වූ අතර දහාට කෝටියක් බ්‍රහ්මයන් අරිහත්ත්වයටපත් වුණේ එදවස්සිදී සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිඥා කරමින් දෙතු අනුත්තර ධර්ම චක්‍ර ප්‍රවත්න සූත්‍රාන්ත දේශනාවේ සම්දීනෙනුයි මේ වගේම ගෝතමක සූත්‍රයේ දෙසූ දවසේ සම්මා සම්බුද්ධත්වයේ තුන් වාරයක් ප්‍රතිඥා කළා. තුන් වාරයක් මහා පොළොව කම්පා වුණා. කාලකාරාම සූත්‍ර දේශනාවේදී පස් වාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කළා. පස් වාරයක් මහා පෘථිවිය කම්පා වුණා. එවාගෙම රජගහනුවරටයි නාලන්දාවටයි අතර අම්බලත්තික උයනේදී අඹවණේදී දසූ ධක්මදාන සූත්‍රාන්ත දේශනාවේදී 62 වාරයක් සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිඥා කළා හිතක් හිතක් නැති මේ මහා පොළව 62 වාරයක් කම්පා වුණා මේ තරම් ආචාර්ය සිද්ධීන් ඒ සම්මා සම්බුද්ධ ගුණය ප්‍රතිඥා කිරීමේදී සිද්ධ වෙලා තිබෙන්නේ මේ කල්ප කෝටි ගණනාවකින් තමයි මේ සම්මා සම්බුද්ධ ගුණය අහන්නවත් ලැබෙන්නේ. කල්ප කෝටි සත සහස්‍ර ගණන් අසංඛ ගණන් තිස්සේ බෝධි සම්භාර පුරාගෙනයි සම්මා සම්බුදු කෙනෙකුන් වහන්සේ ලෝ පහළවන්නේ. ඒ මේ ශරුවඥන් වහන්සේ මෙහිදී සම්මා සම්බුද්ධෝමි ගුණය ලබන්නට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ තමන් වහන්සේ විසින් පුරන ලද සමත්‍රිසත් පාරමිතා ධර්ම ත්‍රිවිධ අර්ථචාරියාව පංචමහා පරිත්‍යාගයේ සහිත බුද්ධකාරක ධර්මයක්. ලොව පසේ බුදුරජාණන් වහන්සේලා තමන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන නමුත් ශරීරඥතා ඥානයට පැමිණෙන්නේ නැති නිසා අන් අයට අවබෝධ කළ නොහැකි වෙනවා. තමන් ආબોධ කරගන්නා වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අනික ලෝකවාසීන් ආબોධ කරවීම සඳහා සරුවඥතා ඥානය ප්‍රතිලාභ වෙන්නටම ඕනේ. සරුවඥතා ඥාන ප්‍රතිලාභ කරගන්නා වූ අසදෘස වූ මහෝත්තමයන් වහන්සේලා තමයි සම්මා සම්බුද්ධ කියන්නේ. ඊළඟට අපි සලකා බලමු ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සියල්ල ආબોධ කරා කියන්නේ මොනවද මේ සියල්ල කියන වචනෙන් අපි තේරුම් ගන්නට ඕනේ. සබ්බං සංකත මසංකතං අනවශේෂං ඥානාතේතේ සම්බන්ධ ඥානං. සංකත අසංකත කියලා කොටස් දෙකට බෙදනවා දතේතු සියල්ල. දතේතු සියල්ල සංකත අසංකත දෙකට බෙදෙනවා. සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන ඇති වෙන නැති වෙන දේවල්. අසංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්න ඇතිවීම නැතිවීම නැති ස්වභාවය ඇති ශාන්ත ස්වභාවයති කියන අසංකත කියලා. අසංකත කියලා මෙතන හඳුන්වන්නේ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුව. සංකත නමින් හඳුන්වන්නේ මේ ලෝක ධාතුවට ඇති සියල්ල. ලෝක ධාතුවට ඇති සියල්ල සංකතයි. ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. මේ මහා පොළව ඒ ප්‍රත්‍යංගෙන් හත පද්‍යයක් නිසා සංකතයි. මහා සාගරයේ මහා මේරු පර්වත චන්ද්‍ර සූර්ය මණ්ඩල තාරකා සමූහයේ එවාගෙම අට මහා නරකයේ පොසුපත් නරක 28 128 ත්‍රිසං අපාය പ്രേත අපාය අසුර අපාය ලෝකාන්තරික නරකයේ නාග භවනයේ දිව්‍ය අසුර භවනයේ මනුෂ්‍ය ලෝකයේ සාතුරු මහරාජිකයේ කාමතිංසයේ යාමය කුසිතයේ නිර්මාණ රතිය පරිණිනික වසවර්තිය කියන මේ කාම භූමි 11 බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරුහිත මහා බ්‍රහ්ම කියන ප්‍රථම ඥාන කල තුන පරිත්තාබ අප්‍රමාණාබ ආදස්සර කියන ද්විතිය ඥාන ඥාන තුල ඥාන තුන මේ බමතල තුන එවාගෙම පරිත්ත සුභ අප්‍රමාණ සුභ සුභ කින්නක කියන තෘතිය ධ්‍යාන බමතල තුන දේහප්පල අසඤ්ඤ කල චතුර්ථ ධ්‍යාන බමතල දෙක චතුර්ථ ධ්‍යාන බමතල තවත් වෙන සුද්ධ ආවාස පහ අවිහ අතප්ප සුදස්ස සුදස්සි අගනිත්ත අරූප ලෝක හතර ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චාඤ්ඤායතනේ නේව සංඥා නා සංඥායතනය එක සක්වලක ආයතනේ භූමි 31 භූමි 31ක් වෙන එක සක්වලකට එවැනි ජාති ක්ෂේත්‍ර නමින් දසදහස් සක්වල ආඥා ක්ෂේත්‍ර නමින් කෙල ලක්ෂයක් සක්වල විෂය ක්ෂේත්‍ර නමින් අනන්ත පරිමාණ සක්වල මේ සියල්ලම සංකතයි මේ සියල්ලම සංකතයි අපේ ස්කන්ධ సంతාන තුල දෙපතුලේ සිට ඉස දක්වා ඉසේ පටන් දෙපතුල දක්වා තියෙන කොටස් 32ක්. තේසා ලෝම නකා දන්තා කචෝ මන්සන්හාරෝ අත්ථි අත්ථි නිඤ්ඤා වක්ඛං අධයං යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරේසම් මත්තලුංගම් පිත්තං සෙම්මං කුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සෝ අසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං මේ සියල්ලම සංකතයි. අපේ ශරීරය තුල තියෙනවා තේජෝ ධාතු හතරක්. සන්තාප තේජෝ, ජීර්ණ තේජෝ, පරිධාන තේජෝ, පාතක තේජෝ. වායෝ ධාතු වර්ග හතරක් තියෙනවා. උද්ධංගම වාත, අධෝගම වාත, කුච්චසේ වාත, පොට්ටසේ වාත, අංගමංගානුසාරී වාත, ආස්වාස පාස වාස වාත කියලා. මේ ඔක්කොම සංකතයි. අපේ ශරීරයේ තියෙනවා ඉන්ද්‍රිය ධර්ම. චක්කු, සෝත, ධාන, ජීවා, කාය, මන. මේ සියල්ලම සංකතයි. අපේ సంతාන තුළ තියෙනවා විෂය රූප, වර්ණ, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශාව්‍ය ධර්ම. මේ සියල්ලම සංකතයි. ඔය 12 ආයතන. ධාතු වශයෙන් 18ක් අපේ సంతාන තුළ තියෙනවා. ඒවා සංකතයි. චක්කු ධාතු, සෝත ධාතු, ඝාන ධාතු, ජීවා ධාතු, කාය ධාතු, රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ඝාන විඥාන ධාතු, ජීවා විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු කියලා ධාතු 10ක් තියෙනවා. ඒ වගේම අපේ సంతාන තුළ ලෝකෝත්තර ඉන්ද්‍රිය ධර්ම තුනක් හැර 18ක් තියෙන ඉන්ද්‍රිය ධර්ම. චක්ඛින්ද්‍රිය, සෝතින්ද්‍රිය, ගානින්ද්‍රිය, ජීවහින්ද්‍රිය, කායින්ද්‍රිය, ඉක්ඛින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, ජීවිතින්ද්‍රිය, මනින්ද්‍රිය, සුඛින්ද්‍රිය, දුක්ඛින්ද්‍රිය, සෝමනසින්ද්‍රිය, ගෝමනසින්ද්‍රිය, උපේක්ඛින්ද්‍රිය, සද්ධින්ද්‍රිය, විරියේන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය, එය කොහොම ඉන්ද්‍රිය ධර්ම 18ක් තියෙනවා. ලෝකෝත්තර ඉන්ද්‍රිය තුනක් එකතු වුණොත් එතන ඔක්කොම 22ක් වෙනවා. ඔය වගේම පටිච්ච සමුප්පාද ධර්ම අපේ సంతාන තුන 12ක් තියෙනවා. අවිද්‍යා, සංඛාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, සංහා, උපාදාන, භව, ජාති, ජරා, මරණ. ඒත අනුයාත වශයෙන් ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. මේ ඔක්කොම තියෙනවා. අප්‍රිය සංප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, ඉච්ඡා විඝාත, පංචෝපාදානස්කන්ධ. මේ සියල්ලම සංකතයි. ඒකට මෙහෙම සලකා බැලීමේදී සියල්ලම සරුවඥන් වහන්සේ සතර සතර ආකාරයකින් ප්‍රතිවේධ කරනවා. දුක්ඛය, සමුදය, නිරෝධය, මාර්ගය. මේ හතර නම් වලා උන්වහන්සේ ආબોධ කරගන්නවා. සෑම සංකත ධර්මයක් ගානේන තියෙනවා මේ ආර්ය සත්‍ය හතර. ඇස ගැන සලකා බැලුවාම ඇස කියන්නේ අපේ సంతාන තුල පවත්නා වූ රූප දැකීමේ වර්ණ ඡායා වැටෙන්නා වූ ඉන්ද්‍රිය ධර්මයක්. මේක සිත නෙමෙයි ඇස කියන්නේ වර්ණ මේ රූප ඇද ගන්නා වූ රූප කොටසක්. මේ ඇසේ තේනවා චක්සු ප්‍රසාදය කියලා රූප විශේෂයක්. ඒ චක්සු ප්‍රසාදය වට කරගෙන තේනවා රූප ධර්ම 54ක්. කාය දසක, භාව දසක, චක්කු දසක කියලා 10 මේක තුනකුයි චිත්තජ සුද්ධාස්තක, උතුජ සුද්ධාස්තක, ආහාරජ සුද්ධාස්තක කියලා අටේ කොටස් තුනකුයි. සියල්ල එකතු වුණාම 54ක් තියෙනවා. එයින් චක්ෂු ප්‍රසාදය ප්‍රධානයි. චක්ෂු ප්‍රසාදය වත කරගෙන ඉරිවරාගෙන අනේ රූප සියල්ල 53 තියෙනවා. ඒ සියල්ලම අප එකතු කරලා චක්කු කියලා කියනවා. මේ චක්සු කියන රූප කලාප සමූහය දුක්ඛ සත්‍යයි. මක්නිසාද දුක්ඛ සත්‍යයේ තියෙන ලක්ෂණ හතරක් හීලන, සංකත, සංతాප විපරණාම. මේ ඇස කියන රූප කලාප සියල්ල පෙළෙනවා. නිරන්තරයෙන් ඇති වෙවි නැති වෙවි පෙළෙනවා. ඒසා පීලන අර්ථයෙන් යුක්ත බැවින් දුක්ඛාරය සත්‍යයි. එවාගෙම සංකතයි. මේක හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ඒසා මේ ඇස කියන්නේ දුක්ඛ සත්‍ය මේ සත්‍යයක්. ඒ වගේම සංతాප නිරන්තරයෙන් පැවෙනවා. පැවෙනවා ඇතිවීමෙන් නැතිවීමෙන් පැවි පැවි පවතිනවා. ඒ වගේම පීලන විපරිණාම විපරිණාම කියන්නේ මේ ඇසේ තියෙන රූප කලාප චිත්තක්ෂණ 17න් 17ට කොච්චරවත් බිඳෙනවා. ඇති වෙනවා බිඳෙනවා ඇති වෙනවා බිඳෙනවා. විපරිණාම ඒ වගේම කාලයක් යනකොටස් පෙනෙන්නේ නැතු වෙනවා. ඇහි රෝග ඇති වෙනවා. ඇසේ සුද ඇති වෙනවා. ඇහ අන්ධ වෙනවා. මේ මේ රෝගාබාධ වලට ලක් වෙනවා. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. මරණයෙන් පස්සේ සියල්ලම අහෝසි වෙනවා. මෙම හේලන සංකත සංతాප විපරිණාම ස්වභාවයෙන් යුක්ත නිසා චක්සු කියන්නේ දුක්ඛාරි සත්‍යයි. ඊළඟට මේ චක්සු කියන දුක්ඛාරය සත්‍ය කවද ඉපදෙන්නේ? දෙරි කෙනෙක්ද නැහැ. ඉබේ ඇතිුණාද නැහැ. මේක ඇතිුනේ පූර්ව භවයේකල කුසල කර්මයක ප්‍රතිඵලයක් වශයෙන්. පූර්ව භවයේකල කුසලයක ප්‍රතිඵලයක් වශයෙන් අපට චක්සු ප්‍රසාදේ පහළ වෙලා තියෙනවා. පූර්ව භවයේ <clears throat> ඒ කුසලයේ සිද්ධ කරන්න හේතු වන අකුසල ධර්ම. මොනවාද අකුසල? අවිද්‍යාව කෘෂ්ණාව උපාදාන කියන තුනක් මේකට ප්‍රත්‍ය වුණා. ඒ කියන්නේ ඇහෙන් දැකීම සඳහා ඇහෙන් දැකීම සඳහා ආසාවක් තිබුණා. ඒ ආසාව තෘෂ්ණාවයි. මේ ඇස කියන එක අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක්, රූප සමූහයක් කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැතිකම එදා අවිද්‍යාව. මේ ඇස අපට ඕනෙමයි කියලා හිතෙනවා. ඇස ඕනමයි කියලා හිතෙනක උපාදානයි. එතකොට ওই තුනම ඇති උනේ ලෝභ මූල සිතක. ලෝභ මූල සිතක ඒ කියන අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානය ඇති වුණා. ඒක සුදුසු කුසල කර්මයක් කළා. දානයක් දුන්නා, සීලය සමාදන් වුණා, භාවනාත් කළා, බණත් ඇහුවා, පිරිතුත් තියාගත්තා, මෛත්‍රීත් වැඩුවා, කවර කවර හෝ පින්කම් කළා. දමෝපියන්වත් උපස්ථාන කළා වැඩිහිටියන් දැස් සැලකුවා, පින් අනුමෝදන් වුණා, පින් අනුමෝදන් කළා. මේ මේ පින්කම් කරන ඉතින් අනේ අපට හොඳ නිරෝගී ඇසක්, හොඳ ප්‍රසන්න ඇසක් ලැබේවා. අපි හිතුවා එදා. ඒකට ඒ මුලින්ම අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානයයි මුල් කොට ඇති ලෝභ මූල හිතින් හිතාපු හිතවිල්ලේ ප්‍රධානත්වය දක්වා තෘෂ්ණාව. මේ තෘෂ්ණාව තනිකර දුක් උපදවනවා නෙමෙයි කෘෂ්ණාවට අනිත් යල්ලෝම පිරිවර වුණා. ඔතන ලෝභ මූල අකුසල සිතේ තිබුණා චිත්තචෛසික ධර්ම 20ක්. ඒ 20 දෙනාම එකතු වෙලා තමයි මේ ඇහැ උපදවා ගන්න උපකාර වුණේ. අන්න ඒකට කියනවා පූර්ව භව තෘෂ්ණාව කියලා. පූර්ව භව තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව ලක්ෂණ හතරකින් ආબોධ කරගන්නවා. ආයෝහන, නිදාන, සංයෝග, කල්පෝධ. ඒ තෘෂ්ණාව මුල් කොටගෙන කුසලයක් පාත් කරා. කුසලයක් රැස් කරගත්තා ඒක ආයෝහන අර්ථය වුණා. ඒ වගේම ආයෝහන නිදාන මේ ඇස උපදවා ගන්න ප්‍රධාන නිදානයක් වුණා තෘෂ්ණාව. ඒ වගේම සංයෝග මෙයින් නැවතින්නේ නැවත නැවත නැවත සංසාරේ ඇස් ලබන්නේ නැත්නම් සැප ලබන්නේ තෘෂ්ණාව ගනු කර ගන්නවා. දඬ ගන්නවා. ඒකට කියනවා සංයෝග. ඊළඟට පලිබෝධ. මේ තෘෂ්ණාව අත්හරින්න දෙන්නේ නැහැ. මේ තෘෂ්ණාව නැවත නැවත නැවත දඬ ගන්නමයි තෘෂ්ණාවේ ස්වභාවය. ඒකට කියනවා පලිබෝධ. මේ කියන අර්ථ හතරෙන් යුක්ත නිසා පූර්වව තෘෂ්ණාව ඇස සම්බන්ධව දුක්ඛ සමුදයාරි සත්‍යයි. මේ දෙක ලෝකේට අයිති දුකයි සමුදයයි. ඊළඟට බුදුරජාන් වහන්සේ ආબોධ කරගන්නවා යම් වෙලාවක තමන් වහන්සේ මේ ඇස කියන රූප කොටාස සියල්ලම රූප වාක්‍යයෙන් සියල්ල වෙන් කරගත්තා ඒවැ ලක්ෂණ රස ප්‍රතිපත්තාන පදත්තාන වෙන් කරගත්තා හේතුඵල සම්බන්ධතාව වෙන් කරගත්තා එසේ වෙන් කරගනිමින් විදර්ශනා ඥාන වඩමින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ප්‍රඥා ආලෝකය පහළ කරගත්තා. ඒ ප්‍රඥා ආලෝකය සම්මා දිට්ඨියයි. එහිදීම මේ නික්මීමේ නෙක්ඛම්ම සංකල්පනාව සම්මා සංකල්පනාවයි. එවැගේම වාග් දුෂ්චරිත හතරෙන් වැළකීමේ වාක් විරතිය සම්මා වාචාව. කාය දුෂ්චරිත හත තුනෙන් වැළකීමේ විරති චේතනාව සම්මා කම්මන්තයයි. මිච්ඡා ආජීවයෙන් වැළකීමේ පිරිසුදු චේතනාව සම්මා ආජීවයයි. එවාගෙම සමාජ సంతානේ පහළ වූ සතරාකාර උත්සාහය සම්මා වායාමයයි. සතරාකාර සතිය සම්මා සතියයි. නීවරණයෙන් තොර වූ ඒකාග්‍රතාව සම්මා සමාධියයි. ඒ මාර්ග සිත් සතරේදී මාර්ගාංග 8 පහළ වුණා. ඒ පහළ වීමේදී ප්‍රධානත්වය දැරුවා සම්මා දිට්ඨිය. ඔය අටදෙනාම මහා බලගත් යෝධයන් හැටියට එකතු වෙලා මේ දුක්ඛ සත්‍ය නිසසේ ආબોධ කර ගනිමින් සමුදය සත්‍ය ප්‍රහාණය කරමින් නිරෝධ සත්‍ය සාක්ෂාත් කළා. එයින් මේ මාර්ග සත්‍යය නියාන හේතු දස්සන අධිපති කියන අර්ථ හතරෙන් යුක්ත බැවින් මාර්ග සත්‍ය හැටියට ආબોධ කළා. මාර්ග සත්‍යයේ නිර්වාණ ධාතුව නිස්සාරණ විවේක අසංක තමතාර්ථයෙන් දැනගෙන ආબોධ කළා. නිර්වාණ ධාතුවේ ලක්ෂණ හතර තමයි නිස්සාරණ විවේක අසංකත අමත. නිස්සාරණ කියන්නේ මේ සියලු දුක්ඛ සත්‍ය අතරින් නික්මෙනවා. එවාගෙම විවේක ඒ දුක්ඛ සත්‍යයෙන් තොර වෙනවා. අසංකත හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගන්න ස්වභාවයෙන් යුක්ත වෙනවා. අමත මරණයක් නැති සත්‍යයටපත් වෙනවා. මේ ලක්ෂණ හතරෙන් යුක්ත වෙන්නේ නිරෝධ සත්‍යය. ඊළාට මාර්ග සත්‍ය නියාන මේ සියලෝම ක්ලේශ ධර්මයන්ගෙන් නික්මෙනවා සංසාර ධර්මයන්ගෙන් නික්මෙනවා. හේතු මේ ආර්ය සත්‍ය ආબોධ කරගන්න ප්‍රධාන හේතුව වෙනවා. දස්සන නියම සත්‍ය දර්ශනයෙන් දැක ගන්නවා. අධිපති. එවාගෙම දුක්ඛය නැඳගෙන සමුදය නැඳගෙන අධිපතිත්වයේ දරනවා. මේ ලක්ෂණ හතරෙන් යුක්ත බැවින් මාර්ග සත්‍යය කියලා ආબોධ කරගත්තා. මෙසේ චක්ෂු ප්‍රසාදේ දුක්ඛ සත්‍යයයි චක්ෂු ප්‍රසාදයට හේතු පූර්ව භව තෘෂ්ණාව සමුදය සත්‍යයයි චක්ෂු ප්‍රසාදයත් සමුදය සත්‍ය තෘෂ්ණාවත් නැති සාන්ත නිර්වාණ ධාතුව නිරෝධ සත්‍යයි නිරෝධය සාක්ෂාත් කරන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි කියලා චක්ෂු ප්‍රසාදයේ මුල් කොටගෙන ආරි සත්‍ය අවබෝධ කළ නිසා සරුවඥන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනවා මේ වගේම සෝත ආස ජීවා කාය මන මේ ආධ්‍යාත්මික ආයතන 6 එකක් එකක් ගානේ සෝතය කියන්නේ දුක්ඛ සත්‍යයි. සෝතය උපදින්නේ හේතු තෘෂ්ණාව සමුදය සත්‍යයි. ඒ දෙකම ප්‍රසාන්ත නිවන නිරෝධ සත්‍යයයි නිවන ආબોධ කරන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යය කියලා සෝත ප්‍රසාදේ චතුරාර්ය සත්‍ය නම් ආબોධ කළ බැවින් සරුවක්යන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනවා මෙසේම ගාහන ප්‍රසාදේ ජීවා ප්‍රසාදේ කාය ප්‍රසාදේ කියන ප්‍රසාද රූප පහ ඔය වගේම වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පඨිනීකේජෝ වායෝ කියන මේ භූත රූප තුන නම් වූ පොට්ටබ්බ රූපය එකක් එකක් ගානේ දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය චතුරාර්ය සත්‍ය වශයෙන් ආબોධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. එවාගේම එකෙන් අනුව චිත්තය එකෙන් අනුව චිත්තයෙන් ලෝකෝත්තර සිත් අට ඇර එක්පසු චිත්තය දුක්ඛය සමුදය නිරෝධය මග්ගේ චතුරාර්ය සත්‍ය නම් වේ ධර්මයේ නම් වූ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා දෙපන චෛසිකේ යත්න් තෘෂ්ණාව හැර තෘෂ්ණාව හැර ඉතිරි චෛසික ධර්ම 51 දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය වශයෙන් ආબોධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා ඒ වගේම රූපස්කන්ධය වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය කියන මේ ස්කන්ධ පහ එකක් එකක් ගානේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය බවට පමුණුවමින් ආબોධ කළ නිසා සම්මා සම්බුද්ධ නම් වෙනවා. මෙසේම 12 ආයතන 14 ධාතු, 12 ඉන්ද්‍රිය, එවාගෙම නව මහා භවය, එවාගෙම අනිකුත් සියලුම සංකත ධර්මයන් ਸਰවප්‍රකාරයෙන් දුක්ඛ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය නම් වමින් ආબોධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. ඒ මේ සම්මා සම්බුද්ධ ගුණය එකක් එකක් ගානේ සිහි කරන්න සිහි කරන්න මුළු ලෝක ධාතුවේ තියෙන සියලුම දේවල් සම්බන්ධතා කරගෙන සම්මා සම්බුද්ධ ගුණය අපට තේරුම් කරගන්නට පුළුවන්. ඒ කියන්නේ 11 කාම භූමියේ රූපාත්‍ර භූමි 16 අරූප භූමි 4 මේ සියල්ලමත් මේ සම්මා සම්බුද්ධෝ ගුණයට නම්වා චතුරාර්ය සත්‍ය අවබෝධය අනුව සම්මා සම්බුද්ධෝ ගුණය තේරුම් කරගන්නට අපට පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුද්ධානුස්සති භාවනාවක් වඩන භාවනාන යෝගියාට මේ සම්මා සම්බුද්ධෝ ගුණ එකක් එකක් ගන්න සිහි කරන සිහි කරන වාරයකදී විසුතුරු ආකාරයෙන් මේ ගුණපද වෙන්වෙන් වශයෙන් ආબોධ කරගන්න ලැබෙනවා ඒ සම්මා සම්බුද්ධෝධනය ආબોධ කරගන්න කරගන්න සිතේ නීවරණ යටපත් වෙනවා නීවරණ යටපත් වෙනින් ධානාංග ශක්තිමත් වෙනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන නිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ යටපත් වෙනකොට විතර්ක ਵਿਚාර ප්‍රේත සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග ශක්තිමත් වීමේ සෝචාර සමාධියෙන් සමාධිමත් බවටපත් වෙනවා මේ උපචාර සමාධියෙන් යුතුව නාම රූප විවස්ථාපනයට හැරීමේදී සමාංග සංකානෙහි සම්මාසන ඥානයේ සිට උද්‍යාවේ ඥාන භංගාන ඥාන භංගාන ප්‍රසනා ඥානය වාචිකාත්ථාන ඥානය ආදීනව ඥානෙ, නිබ්බිදා ඥානෙ, මුංචිතු කම්මිතා ඥානෙ, පරිසංකාමිකසනා ඥානෙ, සංකාරිකේකා ඥානෙ කියන මේ ඥාන පරම්පරාව අනුවම අනුපිළිවෙලින් විපස්සනා ඥාන වඩා ගන්නට මේ බුදුගුණ භාවනාව උපනිෂ්ඨ වෙනවා. එවාගෙම අවසාන වශයෙන් තමාගේ හේතු සම්බන්ධකම් හේතුඵල වාසනා තිබුණා නම් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වෙනවා. පින්තුන් අහලා ඇති ශ්‍රී ලංකා දීපයේ බුදු ගුණ භාවනා වදා අධිගම ලබාගත් රහතන් වහන්සේ නමක් ගැන නේද? ඒ රහතන් වහන්සේ හඳුන්වනවා කටකන්දර වාසී කුෂ්ඨදේව මහ රහතන් වහන්සේ කියලා. කටකන්දර වාසී කුෂ්ඨදේව මහ රහතන් වහන්සේ. කටකන්දර තියෙන මේ කඳු රැළියේ තියෙන කුරුණෑගල අදත් ඒක හඳුන්වනවා ඊට සුදුසු නමකින් කටකන්දර වාසී පුෂ්පදේව ස්වාමීන් වහන්සේ උදේ වරුවේ යතින වේලින් පිළිසුඟා වළඳලා මළුව ඇමදලා කඳු මුඳුනේ තියෙන බොහෝම ප්‍රසාදනීය චෛත්‍යරාජන් වහන්සේ නම මේ මළුව හොඳින් අමදෙනවා නික මල් ඇතුරියක් ඇතුරුවා වාගේ නැළි සමතලා වෙන්න අමදෙනවා හැමදලා චෛත්‍ය රාජන් වහන්සේ දිහා බලාගෙන ගහක් මුලට වෙලා බුදුගුණ වඩනවා. දීර්ඝ කාලයක් මේ භාවනාව දිනු කරගත්තා. මේ බුදුගුණ භාවනා කරගෙන කරගෙන යනකොට මාර්ගයේ පුත්‍රයාට පෙනී ගියා මේ ස්වාමීන් වහන්සේ දැන් රහත් වේ රහත් වේ කියලා. ඒකට බාධා කරන්නට මේ මාර්ය එක දවසක් ආවා වඳුරෙක් හැටියට. ඇවිල්ලා මේ මළුව පිරිසිදු හැමදලා තිබෙන මළුව අපිරිසිදු කරගෙන ජලය අවශ්‍යනා දීුවා. එතකොට එදා මේ ස්වාමීන් වහන්සේගේ හිතේ සමාධිය බිඳුණා. නැවතත් මළුව පිරිසිදු කරලා කුටියට ඇතුළත් වුණා. ඊළඟ දවසකදී ආහාර කෙච් හැටියේද හර කෙච් හැටියට ඇවිල්ලා මේ මළුවේ කකුල ඇදගෙන ගොම දාගෙන අපිරිසුදු කරගෙන ගියා. එදා ස්වාමීන් වහන්සේගේ හිතේ සමාධිය වැඩෙමින් තිබිච්ච සමාධිය බිඳුණා. එදා තුන් වාසේ නැගිටලා මළුව පිරිසිදු කරලා කුටියට වැඩියා. තුන්වෙනි දවසේදී කොර ගහන මිනිහෙක් හැටියට ආවා. කොර ගහන මිනිහෙක් හැටියට ඇවිල්ලා කකුල ඇදගෙන ඇදගෙන මේ නළුව හැමතැනම අපිරිසිදු කළා. මේ ස්වාමීන් වහන්සේ සමාධියෙන් විදුණු නම් කල්පනා කළා මේ මිනිස්යාට මේ කන්ද දෙන්න බෑ. මේ වගේ කොරෙක් නම් ගෙවල් අසල අසල ගම්වල නම් කොටුවේ පිළිසුඳා නැහැ මේ වගේ කොරෙක් දැකලත් නැහැ. මේ වගේ කොරෙකට මේ කණ්ඩ පෙන්නවත් බෑ. මං කතා කරලා බලන්න ඕන කවුද කියලා උන්වහන්සේ කතා කළ ඔබ කවුද? සැබවින්ම මේ කොරෙකුගේ වෙස්ෙන් ආයේ මාර්ගී පුත්‍රයා. ඔහු බොරු කියන කෙනෙක් නෙමෙයි. ඔහු බොහෝ මානාධික ආඩම්බරකාරී. එනිසා ඔහු ඉන්දියානුකෝ මම රසවත් දියුරු දියු පුත්‍රයා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ බය නැතුව කතා කළා. මොකද බුදුගුණ වඩන්න බය නැහැ. බය නැති නිසා ආසා සිටියා මාර්ගී පුත්‍රය. ඊයේ දවසේ හරකෙක් වගේ පෙර දවසේ වඳුරෙක් වගේ තාවදද? ඔව්. ඉතින් ඊළඟ තුන්වස් අනිත් පැත්තට හැරුණා අදහස හැරෙව්වා මාර්ගී පුත්‍රය ඔබ අපේ බුදුරජාණන් වහන්සේට හත් අවුරුද්දක් ඉවරක් පාසා හිටියා නේද? එහෙමයි මං හිතියා. අපේ බුදුරජාන් වහන්සේක බොහෝ වාරවල කතා කරලා තියෙනවා නේද? එහෙමයි. ඔබට පුළුවන් පුදුම යුද්ධවන්තයෙක් නේ ඔබට ලෝතුරා බුදුරජාන් වහන්සේගේ වගේ ශරීර මවා ගන්නත් පුළුවන් නේද? ඕ මට හොඳට පුළුවන්. අර ඔබ මතකද <clears throat> සූරම්බත් කියන මානෝක කුමාරයට තාවනේද ඔබ බුදුහාමුදුරුවෝ වාගේ ඒ වගේම අර කුෂ්ඨ රෝගියෙක් ළඟට ආවා නේද ඔබ බුදුහාමුදුරුවෝ ආදී? ඕ මට එහෙම පුළුවන්. ආයෙම මවල බලන්න අපේ බුදුහාමුදුරන්ගේ රූපේ බලන්න මවල පුළුවන්ද කියලා. ඉතින් මාර්ගයේ පුත්‍රයා දන්නේ සිදුවෙන් යන දේ. මාර්ගයේ පුත්‍රයා කෙලස්බර පුජ්‍යලයේක්නේ මාන්නාදික පුජ්‍යලයේක්නේ ඒ කැමැති හපම් කම්පෙන්නන්ද ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියවනේ බුදුරජාණන් වහන්සේගේ රූප විලාස මවාපාන්න කියලා ඉතින් බොහොම සැනකින් සම්පූර්ණයෙන්ම බුද්ධ විලාසයටපත් වුණා. මේ ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80 90 ලක්ෂණ ගැන ව්‍යාම ප්‍රභා ආලෝකය ගැන හේතුමාලා අලංකාර ආලෝකය ගැන අසීත්‍යත් ප්‍රභාව ගැන ඌනරෝම ධාතු ප්‍රභාව ගැන දාෂ්ඨා ධාතු ප්‍රභාව ගැන මේ සියල්ලම ගණන් වාසේ හොඳින් දන්නවා උනාස භාවනාවත් නංගලා තියෙනවා. ඒ එකක් එකක් ගානින් වාසේ දිවසින් දකින්නවාගේ භාවනාවෙන් දැකලා තියෙනවා. එතකොට මේ මවාපාපු මාර්ගී පුත්‍රයා මවාගත් බුද්ධ විලාස රූපය බලාගෙන හිතුවා කෙලෙස් සහිත මාර්යා මවාපාව බුදුරුව මේතරම් සෝභා සම්පන්න නම් නික්ලේශී වූ බුදුරජාණන් වහන්සේගේ පාරමිතා සම්භාරයෙන් නිර්මිත වූ අනුත්තර වූ අප්‍රතිම වූ ඒ බුද්ධ විලාසය මොනතරම් සෝභා සම්පන්නද්දෝ කියලා හිතනකොට ශනිකවම ගැඹුරු සමාධියකට වැටුණා ඒ සමාධිය තුළින් විපස්සනා ඥාන තේලි තේලි තේලි පහළ වුණා ඊටාම සුළු මොහොතේ මොහොතකදී මාර්යා පරාජය කොට ඒ මහෝත්තමයන් වහන්සේ සෞ කෙලස් නැසා මහා රහත් භාවයට පත් වුණා ආචාර්යය නේද? මේ නිසා මේ බුදුගුණ භාවනාව සඳහා බොහෝ දෙනෙක් බොහොම කැමැති උපමනක් නේක ආනිසංසත් අනන්තයි. එනිසා අනන්ත බුදුගුණ ආනිසංස ලබන්ට මේ සම්මා සම්බුද්ධ ගුණයත් විශේෂ ගුණයක් බුදුගුණ නමයෙන් එකක් එකක් ගන්න දෙවෙනි වෙන්නේ නැහැ. එනිසා මේ බුදුගුණ භාවනාව හැකියතාක් අපි දිනු කර ගැනීමට උනන්දු වන්නට ඕනේ. ආදවස් 21ක් තරම් කෙටි කාලයේ තුල බුදුගුණ ඉතිපිසෝ ගාථාවෙන් ලක්ෂයක් පිරුවා නම් බුදුරජාණන් වහන්සේ නැවී පේන බවක් නැවී පේන බුදුරජාණන් වහන්සේගෙන් කමාට සුදුසු භාවනා කමතහන් ලබාගෙන භාවනා කළොත් මඟඵල නිවන් සුව ලැබෙන බවක් මේ තාරුද 70 ගානකට ඉස්සර අපේ පූජනීය ස්වාමින් වහන්සේ නමක් මනමින් දැනගෙන අපට කියලා දීලා තිබුණා. ඒක ඒකාන්ත සත්‍යයි. එනිසා මේ බුදුගුණ භාවනා සඳහා අපි සෑම අධිෂ්ඨාන කරගන්නට ඕන. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුද්ධ ගුණයන් ගැන අපි වඩ වඩා බෝධ කරගෙන අපේ චිත්ත සංකාන තුළ ශ්‍රද්ධාදී ගුණ වර්ධනය කරගෙන නිත්‍ය සීල උපෝසත සීල සීබම විහරණ වැනි උසස් ගුණ පුරාගෙන මේ ලෝතර බුද්ධෝත්පාද කාලයකදී පමණක්ම ලබන්න තියෙන ආරි සත්‍ය අවබෝධයෙන් ලැබෙන අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස ප්‍රාර්ථනා කරත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. අද විශේෂ වශයෙන් මේ ධර්ම දේශනා වෙසක් දවසේ සිදු කරන ධර්ම දේශනා ගැන අපි නැවත සිහිපත් කරන්නට ඕන. අපේ ශරුවත්යන් වහන්සේ වෙසක් පොහොය දවසකදී මේ ලෝ පහළ වී වෙසක් පොහොය දවසකදී ලෝතුරා බුදුවලට සදාම් අමාවැසි වැස්සෙව්වා. සුවිශේෂ අසංග ගණන් ජනතාව අමා මහ නිවන් පොර පමුණවා වදාලා තමන් වහන්සේ ආදවනි දාසකම අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් නිවන් පොර වැඩිය ඒ මේ ශරුවඥන් වහන්සේගේ කාලේ වැඩි සිටි සියලු රහතන් වහන්සේලාද ආයුතලවර පිරිනිවුණ ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සසු ජනතාව කර්මාරූපව නිපරිවදියා වැඩි සිටි විහාරස්ථාන රාජධානි වියන්පතන මාලිගා සියල්ල නැස්තාවශේෂ වුණා පුරාන්දපාරකා මහා ප්‍රචේ මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දොරල් දොරවල් ඉඩ කඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිලමුදල් ආදී පාරිභෝගික වස්තු සෑමෙන් දීමෙන් ඇඳුමින් පැළඳුමින් දතෙන් මුලතෙන් ලෝතෙන් හේතෙන් පරිහරණය කරන අපාපදේ ආත්මභාව සියල්ල හිත ඇතුළත නැති සෑම ශාස්ත්‍ර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවෙමි නැතිවෙමි සිඳි සිඳි බිඳි බිඳි යන බැවින් අනිත්‍යයි ඇතිවීමෙන් නැතිවීමෙන් নিরතුරු පෙළෙන බැවින් දුක්ඛයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි එවාගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සීලම සංස්කාර ධර්ම තීලන සංකත සංකාප විපරිණාමස් ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරිය සත්‍යයයි ඒ දුක නැවත නැවත උපදවන ආයෝහන නිදාන සංයෝග පරිබෝධාල්පෙන් යුක්ත වෙන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදයාරිය සත්‍යයයි ඒ දෙකම නැති අසංකත ධාතු නිර්වාණය නිස්සාරව විවේක අසංකත අමතාර්ථයෙන් සමන්විත බැවින් දුක්ඛ නිරෝධාර්ය සත්‍යයයි දුක්ඛය පිරිසිඳ ආબોධ කරන සමුදය ප්‍රහාණය කරන නිරෝධය සාක්ෂාත් කරන විඥාන හේතු දස්සන අධිපත්‍යාර්ථයේ සමන්වාංග කාර්යෂ්ඨාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා අනන්ත අපරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා අති දීර්ඝ කාලාන්තරයක් තිස්සේ පිරේ පාරමිතානුභාව බලයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් සුවයෙන් සනසී වදාලා සසර දුක් තරණය කොට කෙලස් නිමල නිවාසාන්ත නිවනේ සනසී වදාළේ සියලු බුදුපසෝ බුදුමහා රහතුන් වහන්සේට සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් වෙන සෑම කුසලයක්ම අපට පාරමී බවට බෝධිපාක්ෂික ධර්ම දාතටත් වේලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කළේ ගාම්භීර වූ දුර්දස වූ දුරනුබෝධ වූ අතර්කාවචර වූ සාන්ත වූ ප්‍රණීත වූ නිපුණ වූ පඬිත වේදනිනී මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමාමහ නිවන් සුව සාක්ෂාත් වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. අද මේ වෙසක් උපෝසත දවසේදී විශේෂ ධර්ම දේශනාව සඳහා ආරාධනා කළ කොට තිබෙන්නේ නාවික හමුදා ප්‍රතිවන පින්වත් වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මැතිතුමා හා මැතිණිය විසිනුයි විශේෂයෙන් තුරුදා හමුදාව ඇතුළු සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා වෙනුයි එවාගේම සේ විදාන පතෙන්න නැතිතුමා සහම දූ දරුවන් විසින් තෙමසකට ඒකාභාව ප්‍රාප්තෝ චන්ද්‍රා වික්‍රමසිංහ විදාන පතරන මැතිනියට පින් අනුමෝදන් කරවීමේ ශීර්ෂයෙන් සහභාගී වෙනවා එවාගේම විදාන පතරන මෞර්ය දෙපළගේ දයාබර දියණිය වෙන ඉරංගි විදාන පතරන නාවලගේ දියණියට ජන්ම දිනේ උදාපත්තේ ඇති බැවින් ඒ දරුවාට නිරෝගී සත දීර්ඝාස ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාවට ආරාධනාවකට සහභාගී වෙනවා. එනිසා අද මේ දවසේ උදේ පාන්දර සිට පින්තුන් අටසේ දහසව සමාදන්ව බුද්ධ පූජා ධර්ම ශ්‍රවණ එවාගේම භාවනා මනසිකාදාදී පැවැත්වීමෙන් රැස්පත් කරගත් කුසල සම්භාර ධර්මයක් දැන් මේ මොහොතේදී පැයක් මුළුල්ලේ සම්මා සම්බුද්ධෝ කියන මේ ගාම්භීර බුද්ධ ගුණය ගැන යම් පමණකින් සවන් දීමෙන් අත්පත් කර ගන්නා ලද කුසල සම්භාර ධර්මයක් රත්නත්‍රයේ අසීමිත සූවිස මහා ගුණානුභා බලයක් සම්යද්දෘෂ්ටික දෙවි දේවතා මණ්ඩලයේ ආරක්ෂාවක් ලැබීමෙන් පින්වත් නාවික හමුදා ප්‍රති වයස් අද්මිලාල් වසන්ත කරන්නාගොඩ නැති කුමාරන්ටත් එම නැතිනියටත් එම පවුලේ සෑම දෙනාටත් එවාගෙම ත්‍රිවිධ අමදාපතිවරන්ට අමදා ත්‍රිවිධ අමදානේ සීලම නිර්ධාරය ආරක්ෂකංශවල සෑම දිනකටම එවාගෙම පොලිස් දෙපාර්තමේන්තුවේ සෑම දිනකට සකලාන්තරාය ਸਰවෝපද්‍රවයන් නිවාරණය වේවා ਸਰව ආරක්ෂාව නිරතුරුව සැලසේවා එවාගෙම ආයුෂ වර්ණ සැප බල ඥාන අභිවර්ධනය වේවා කායික මානසික සනසිල්ලෙන් යුතුව නාවාරයක් සම්බුද්ධ සසුනට පූජාමය ශ්‍රී ලංකාදීප ධරණී තලය ආරක්ෂා කර ගැනීමේ ශක්තිය බලය ධෛර්ය වීරිය ආරක්ෂාව ආශිර්වාදය රත්නත්‍රා අනුභවයෙන් ලැබේවා වැඩේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසන ප්‍රාර්ථනා කරනවා. එවැගේම ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියත් ආරක්ෂාව සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව සිංහල ජාතිය ආරක්ෂාව සඳහා මුළු ජීවිතයේම කැප කරමින් රාජපාලනය නියුක්තව සිටින ශ්‍රී ලංකාදීපයෙහි ඉතාමත්ම සිහිකටයුතු බෞද්ධ ජනාධිපතිතුමෙක් වන මහින්ද රාජපක්ෂ මැතිතුමාණන්ටත් එතුමාණන්ගේ පවුලේ සැමටත් විශේෂයෙන්ම මන්ත්‍රණ සභාවේ සීල අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු മന്ത്രിවරු සහිත රාජ්‍යපාලනය නියුක්ත සෑම දිනකම සත්‍ය ශාන්තියක් යහපතක් වේවා ඒ සෑම දිනාට සකලාන්තරාය සරූපද්‍රවයන් නිවාරණය වේවා සම්මා සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාද්වීප මේ ධරණී තලයක් ශ්‍රී ලංකාද්වීප රාජ්‍යයක් එවැගේම සිංහල ජාතියක් බෞද්ධ ආගමක් මනමින් ආරක්ෂා කර ගැනීමේ ශක්තිය බලයේ ධෛර්ය වීර්ය ආරක්ෂාව ආශිර්වාදය ඒ සෑම දිනාට රත්නත්‍රාණු භා බලයෙන් ලැබේවා වැඩේවා කියලා අපි මෛත්‍රී කරනවා එවාගේම තමසක පිහිටදී අභාව ප්‍රාප්තෝ පින්වත් නියෝජ්‍ය විද්‍යාල්පති කෙනෙක් වන චන්ද්‍රා වික්‍රමසිංහ විදාන පත්‍රන මාතාවට මේ කුසල සම්භාරයත්පත් වීමෙන් එතුමියගේ පුනර්භවයේ සුගතියක් වී සුවසේ බෝධි සම්භාර මුදුන්පත් වී පැතු උතුම් බෝධියකින් අග්‍රාමාමා නිවන් සුවත් වේවා කියලා අපි මෛත්‍රී කරනවා. එවාගේම ඊළඟ විදාන පත්‍රන නාවලගේ දියණියට නිරෝගී භාවයෙන් යුතුව විමසා සතවර්ෂාධික කාලයක්ම දලව දිනුවේ කටයුතු හා නිවන් මඟ පාරමී පුරා ගැනීමට රත්නත්‍රය ආශිර්වාදයේ පිහිට වේවා එම ශ්‍රී විදාන ප්‍රතිමන මැතිතුමා සහ දූ දරුවන් අතුළු පවුලේ සමටත් එසේම නිරෝගී සප බල දීර්ඝාස වර්ධනය වේවා අද මෙතෙක් වේලා ධර්ම දේශනා කිරීමේ කුසල සම්භාරයේ හේතුන් තම සමා නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදී සකල ඥාතීන්ටත් ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයටත් හිතාහිත මඳහා සෑම සත්නටත් නොවේ ලෝතුරා සම්ප්‍රසිද්ධ වේවා මේ ධර්ම ශ්‍රවණේ මේ කුසලානිසංස බලයෙන් මුලින් සඳහන් කළ පින්වත් නාමික හමුදාපතිතුමා නම් වන වයිස් අද්මිනාල් වසන්ත කර හරන්නාගොඩ මෙතිතුමා ඒ මෙතිණිය ඇතුළු සෑම දිනාටම මේ සහභාගී වෙ සිටින සීලෝම සිල්පිරිසේ සෑම දිනාටත් විශේෂයෙන් අපේ පූජ්‍ය දරණගම කුසත් ධම්ම ස්වාමීන් වහන්සේටත් අනිකුත් මේ සියලු සබ්‍රාහ්මචාරීන් වහන්සේලාටත් ධර්ම ශ්‍රවණය කළ සෑම දෙනාටත් මෙලොව ආයුර ආරෝග්‍ය සම්පත් සැලසේවා ධර්මාඥාන භාවනාඥාන මුදුන්පත් වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සමුර්ධ වේ දෙලොව ජයගෙන සපිරවැරින් බුදු පසේ බුදුමහරහතුන් වහන්සේ නිවේසනසේ වදාළේ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාමහ නිවන් සුව සුවසේම සාක්ෂාත් වේවා ක්‍යාපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා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 ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු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 සාම්පදායක ස්වර්ග සම්ප්‍රසිද්ධව ප්‍රාර්ථනීය බෝධීන් අබ්බ අමාම නිවසුවත් වේවා කියලා අපි මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරනවා. සබ්බීතියෝ විවඤ්ඤන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්ත රායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බුද්ධානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සත්‍ය භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චක්ඛාරෝ සම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති නේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිද්දතු සද්ධාවන්ත පින්තුනි මෙතෙක් වේලා අපි සෑම දෙනා මෙනුවෙන්ම මහත් කරුණාවෙන් මෛත්‍රියෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ බුද්ධ ගුණේ මාතෘකා කරමින් අතිශය ගැඹීර මధుර ධර්ම දේශනාවක් සිදු කොට වදාළ නා වූයන ආරණ්‍ය සේනාසාධිපති අග්ගමහා කම්මස්ථානාචාර්ය ත්‍රිපිටක විශාරද පරම පූජ්‍ය නායනී අරිය ධම්ම මාහිමියන් වහන්සේට අපි මේ මොහොතේ උන්වහන්සේ පිරු පාරමී ධර්මයන්ගේ වාසනා ගුණ බලයෙන් උන්වහන්සේ සිදු කරන අප්‍රමාණ ලෝක සාසනික සේවාවේ අනන්ත පුණ්‍ය ශක්තියින් চিරාත් කාලයක් සතවර සාධික කාලයක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ බබළුවන්නට උන්වහන්සේට මේ උදාර පුණ්‍ය ශක්තිය හැම ලෙසකින්ම හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා දහසකට අධිකාරණ්‍ය සේනාසන ස්වාමීන් වහන්සේලාට අවවාද අනුශාසනා කරමින් මඟ පෙන්වන සංඝ නීත්‍රුන් වහන්සේ නමක් හැටියට සංඝ පීත්‍රුන් වහන්සේ නමක් හැටියට ඒ වගේම ත්‍රිපිටක ධර්මය මුළු මහත් ත්‍රිපිටකයේම කටපාඩමින් දේශනා කළ හැකි මහෝත්තමයන් වහන්සේ නමක් හැටියට මේ සම්මා සම්බුද්ධ ශාසනයට මිල කළ නොහැකි සේවාවක් කරන අපේ පරම පූජ්‍ය නා වූ නිමාහිමියන් වහන්සේ අසනීප ගති ත්‍යාගනත් ඖෂධ වළඳමින් තමයි මේ ධර්ම දේශනාවට වැඩි අප කෙරෙහි අනුකම්පාවෙන් අවසාන වශයෙන් උන්වහන්සේට අපි රැස් කළගත් සියලු පින්වලින් තුනුරුවන්ගේ පිහිටින් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා උන්වහන්සේ බලාපොරොත්තු වන ප්‍රාර්ථනීය ලෝතුරා බුද්ධ රාජ්‍යයේ පිණිස මේ පින් හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. දැන් ස්වාමීන් වහන්සේට වැඩමවන්ට කරුණා කර